ඉතාම වැදගත් කාරණාවක් අපි සාකච්ඡා කරමින් හිටියේ. මේක මගහැර ගන්න එපා. ධර්මයේ පුරුදු කරන අයට නිතර පුරුදු කළ යුතු දෙයක්. ආරම්භයේ සිට අවසානයේ දක්වාම මේ මග ප්‍රතිවීක්ෂා කිරීම මත තමයි දියුණු වෙලා යන්නේ. ඒ ප්‍රතිවීක්ෂා කිරීමෙන් තමයි අපි අපි කරන දේ සාර්ථකද අසාර්ථකද හරිද වැරදිද කියලා තෝරා බෙර ගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. එහෙම නැත්නම් අපිට අපි කරන දේ හරියද කියලාත් අපට තේරෙන්නේ. අපි හරියට කළාද? කළ යුතු දේද කළේ? නොකළ යුතු දෙයක්ද කළේ? මේ ආදි වශයෙන්වත් අපට තෝර බේර ගන්න ලැබෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂා කරන්නේ නැත්තම්. ඊළඟ දේ තමයි අපි ප්‍රත්‍යක්ෂා කරනවා නම් අපිට ඒ ඒ මගින් අපිට තවදුරටත් විශ්වාසය, වීරිය වැඩි දියුණු වෙලා යනවා. අපි කරන දේ සාර්ථකයි කියලා යම් කෙනෙකුට තේරෙනවා නම් ආන් එපමණකින්ම එයා ඒ කටයුත්ත තවදුරටත් හොඳින් සාර්ථක කරගන්න එයා තුළ උනන්දුවක් ඇති වෙනවා. ඒක මේ වගේ. දැන් ඔන්න ගොවියෙක් ඉන්නවා. ඒ ගොවියා යම් බීජයක් හිටවනවා. එයාට තේරෙන්නේ නැත්තම් ඒ බීජය පැලවෙනවා කියලා. එයාකට සාත්තු කරයි. සාත්තු කරන්නේ. යම් ගොවියෙක් ඉන්නවා යම් පැලයක් හිටවනවා. ඒ පැලේ එයා දවසින් දවස බලනවා. උදේ හවස බලනවා. ඒ බලනකොට එයාට තේරෙනවා නම් අලුතින් දලු දානවා. තියෙන කොළ පැහැපත් වෙනවා, කඳ වැඩෙනවා. මේ විදිහට මේ ගහේ වැඩිවීමක් එයාට තේරෙනවා නම්. එයා ඒක සාත්තු කරයිද ඒකට? රැකබලා ගයිද? ආදරය කරයිද? නැද්ද? ඒක පෝෂණය කරනවා නේද? පෝෂණය කරනවා. ඉතින් එයා බලනකොට ඒ ගහේ දලු දාන්නේ නැත්තම් දල්ල මැල වෙනවා නම් තියෙන පත්‍ර දුර්වර්ණ වෙනවා නම් හැකිලෙනවා නම් කඳ වේලෙනවා නම් එයා ඒකට සාත්තු කරයි. සාත්තු කරන්නේ නැහැ. එයා ඒකට ආදරෙන් සලකන එක අඩු කරනවා. නේද? ඉතින් යම් කෙනෙක් ඒ තමන්ගේ වගාවට හොඳින් සාත්තු කරන්න නම් ඒ වගාව හොඳින් වැඩිනවා කියලා තේරෙන්නත් ඕන. ඒතකොට තමයි සතුටෙන් යාක කරන්නේ නේද? ඒ වගේ තමයි අපි කරන දේ සාර්ථකයි කියලා අපට තේරෙනවා නම් අපි තවදුරටත් හොඳින් කරනවා නේද? තවදුරටත් සතුටින් ඒක කරගෙන යනවා. ඒ නිසා ඒ භාවනා කරන කෙනාට ප්‍රතිවීක්ෂා කිරීම කියන එක ප්‍රීති ප්‍රමෝදයේ උපදව ගැනීම පිණිස උපකාර වෙනවා. සතුටින් වාසය කරන්න උපකාර වෙන එකක්. එයා තවදුරටත් හොඳින් මේ කටයුත්ත කරන්න එයාට හැකියාව උපදිනවා. ඒ නිසා ඒ ප්‍රත්‍යක්ෂා කිරීම කියන එකේ වටිනාකම හොඳින් තේරුම් ගන්න. භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා අනුන්ගේ සිත දැකීමේ හැකියාව කුසලතාවේ නැත්නම් Tamanගේ සිත දැකීමේ කුසලතාවේ උපදව ගන්න කියලා අපට නිතර කියා දෙනවා. ඒ භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ වගේ දැන්. තරුණ වයස කෙනෙක් කණ්ණාඩියකින් මූණ බලනකොට ඒ මූණේ යම් කැලලක් නැත්නම් දූවිලි මොන හරි කිලිටක් තියෙනවා එයා දැක්කොත් එයා කැමති වෙනවා ඉක්මනින් ඒක පිරිසිදු කරගන්න. එයා කැමති පිරිසිදු බව ඇති කරගන්න ඉක්මනින්. එයා මොහොනේ පිරිසිදු භාවයට කැමති වෙනවා. එයා ඉක්මනින් ඒක පිරිසිදු කරගන්න වෑයම් කරනවා පිරිසිදු කරගන්නවා. ආන් ඒ වගේ අපිට අපේ සිතේ ස්වභාවය හොඳින් ප්‍රත්‍යක්ෂා කරන්න කියලා කියා දෙනවා. සිත දිහා හොඳට බලන්න. බලලා සිතේ යම් කිලිටක් තියෙනවා නම් ආන් ඒ කිලිටි ස්වභාවය ඉක්මනින් දුරු කරගන්න බලවත් වූ කැමැත්ත උපදව ගන්න කියලා අපට කියා දෙන්නේ. ඉතින් ඒ වගේ භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා බණ භාවනා කරන කෙනෙක් හොඳින් Tamanගේ කරන භාවනාව පිළිබඳ නුවණින් කල්පනා කරලා බලන්න විමසලා බලන්න ප්‍රත්‍යක්ෂ කරන්න කියලා කියනවා අපිට කියනවා මේ සමතය හොඳින් පුරුදු වෙනවද කියලා හොයලා බලන්න කියලා. ඒ වගේම විදර්ශනාව හොඳින් පුරුදු වෙනවද පිහිටනවද කියලා හොයලා බලන්න කියලා කියනවා. එතකොට සමතය හොඳින් අපිට පුරුදු වෙනවද හිතේ පිහිටනවද විදර්ශනාව හොඳින් පිහිටනවද කියලා අපි හොයලා බලන්න ඕන. ඒතර එහෙම හොයලා බලන්න නම් අපි සමතයයි විදර්ශනාවයි දෙකම කළ යුතුයි නේද? සමතයත් කරන්න ඕන විදර්ශනාවත් කරන්න ඕන. ඒතර සමතයයි විදර්ශනාවයි දෙකම කරන කෙනා හොයලා බලන්න ඕන මට සමතය පුරුදු කරගන්න පුළුවන්ද? සමතය පුරුදු වෙනවද හිතේ? සමතය පිහිටනවද? විදර්ශනාව පිහිටනවද හිතේ කියලා හොඳට හොයලා බලන්න ඕන. එතර බලන්න ඒ විදිහට හොයලා බලන්න නම් එයා කලබල කරගෙන පුළුවන්ද? කලබල කරගෙන බෑ නේද? එයා ටික ටික කර කර බලන්න ඕනේ මේ භාවනාව මට පිහිටනවද? හිතේ පිහිටනවද මේක? කියලා හොඳට බලන්න. ඉතින් එහෙම කරන්න නම් කලබල නොවි ටික ටික හුරු කරන්න ඕන. කලක් කරන්න ඕන. පොඩි වෙලාවක් කළා පුළුවන් ද අපිට මේක තීරණයකට එන්න? පොඩි වෙලාවක් කළා තීරණයකට බෑ. දවස් දෙකක් කළා පුළුවන් ද තීරණයකට එන්න? මට වැඩින්නේ නැහැ කියලා. එහෙම බෑ නේද? දවසක් දෙකක් සතියක් හමාරක් මාසයක් හමාරක් භාවනාවක් කරලා අපිට මේක මට වැඩෙනවද නැද්ද කියලා තීන්දුවකට එන්න බෑ කෙනෙකුට. ඒ නිසා සමහර විට කලක් කරන්න වෙයි. ඊළඟට කලබල වෙලා කරලත් බෑ. කලබල වෙලා කරලත් අපිට තෝරගන්න බෑ කොහොමද වෙන්නේ කියලා. ඊළඟට දවසක් භාවනා කරනවා. ආය දවස් කීපයකින් ආය කරන්නේ පස්සේ. එහෙමත් බෑ. අඛණ්ඩව කරගෙන යන්න ඕන. එතකොටයි මේ භාවනාව Tamanට හුරු කරගන්න පුළුවන්ද කියන කාරණේ තේරෙන්නේ. කෙනා කණ්ඩව කරගෙන යන්න ඕනේ බණ භාවනාව. එහෙනම් අපි සමතේ කරන්නත් ඕන විදර්ශනාවත් කරන්න ඕන. ඊළඟට අඛණ්ඩව කරගෙන යන්නත් ඕන. ඊළඟ දේ තමයි කලබල නොවි ටික ටික පුරුදු කරගන්න ඕන. ඊළඟට ඒ පුරුදු කරන අතරම තමා හොඳින් තේරුම් ගන්න ඕන මට මේ සමතය හිතේ පිහිටනවද? සමතේ වැඩිනවද? විදර්ශනාව හිතේ පිහිටනවද විදර්ශනාව වැඩෙනවද කියන කාරණා අපි හොඳින් තේරුම් ගත යුතුයි. සොයා බැලිය යුතුයි. ඒ විදිහට හොඳින් තේරුම් ගන්නට නම් අපි ඊට කලින් තෝරා බේරගත යුතු දේවල් තියෙනවා නේද? මතකයිද ඒවා? අපි කලින් කතා කළා. අර ලාමක අකුසල් වලට මගේ හිත යට වෙලාද තියෙන්නේ කියන කාරණා අපි කලින් හොයලා බලන්න ඕනේ. ඒව හොයලා බලන්න නැතුව අපිට සමතේ පිහිටනවද විදර්ශනාව පිහිටනවද කියලා හොයාගන්න බෑ. නේද? එහෙනම් අකුසල ස්වභාවයන් ගැන කලින් අපි විමසලා බලන්න ඕන. එතකොට කලක් යනකොට අකුසල ස්වභාවයන් ටික ටික තුනී වෙනවා අපට තේරෙයි. ආන් ඒ සමගම සමතේද පිහිටන්නේ විදර්ශනාවද පිහිටන්නේ මේ දෙකම පිහිටනවද කියන කාරණාව අපට තෝරා බේර ගන්න පුළුවන්කමක් ලැබෙයි. ඉතින් බලන්න මේ විදිහේ මේ සිතේ ධර්මයේ පුරුදු කර ගැනීම මේ විදිහට කලබල කරගෙන පුළුවන් ද කරන්න? කලබල කරගෙන කරන්න බෑ නේද? දවසකින් දෙකකින් හදිසියට කරගන්න පුළුවන්ද? හදිසියට කරන්න බෑ. මේක ඊටාම ඉවසීමෙන් ටික ටික කර කර පුරුදු කරගත යුතුයි. තව කෙනෙකුට පුරුදු කළ දෙන්නත් බෑ. තව කෙනෙකුට පුරුදු කළ දෙන්න බෑනේ. තමන්ම පුරුදු කරගත යුතුයි. ඉතින් මේ විදිහට මේක අකණ්ඩව අපි කරේ නැත්තම් ඉවසීමෙන් කළේ නැත්තම් අපිට මේ ධර්මයෙන් පිහිටක් ලබා ගන්න බැරුව යනවා. ඉතින් යම් කෙනෙක් ඉවසීමෙන් අඛණ්ඩව ටික ටික පුරුදු කරගත්තොත් අපිට පුංචි හෝ ප්‍රතිලාභයක් පිහිටක් පිළිසරණක් මේ ධර්මයෙන් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ කලබල වෙන්න එපා, අම්මලි වෙන්නත් එපා. ඉවසීමෙන් මේ ධර්මයේ ඉගෙන ගනිමින් ටික ටික මේ බණ භාවනා පුරුදු වෙන්න. සමතය, විදර්ශනාව මේ භාවනා කොටස් දෙකම ටික ටික පුරුදු කරන්න. එතකොට කලක් යනකොට අපිට මේ හිතේ මේ භාවනාව පහසුවෙන් පුරුදු කරන්න හැකියාවක් ඇති කරගන්න පුළුවන් වෙයි. ආන් එතකොට අපිට මේ ලාමක අකුසල් බැහැර කරලා පහසුවෙන් වාසය කරන්න පුළුවන් කලක් උදා වෙයි. අන්න එතකොට අපිට තේරෙයි තේරුම් ගන්න පුළුවන් වෙයි දැන් මගේ හිතේ සමතේ වැඩිනවද? එහෙම නැත්නම් විදර්ශනා වැඩිනවද කියන කාරණාව අපිට තෝරා බේරගන්න පුළුවන් වෙයි. ඒතර බලන්න අපි හොඳට කල්පනාවෙන් සිහිනුවණින් තෝරා බේරා නොගත්තොත් අපිට මේක හදාගන්න බෑ නේද? ඒ නිසා අපි සමතය අඳුරගන්නත් ඕන, විදර්ශනාව අඳුරගන්නත් ඕන. අඳුරගෙන මගේ හිතේ සමතයද වැඩින්නේ විදර්ශනාවද වැඩින්නේ කියන කාරණා අපි හොඳින් තෝරා බේර ගන්න ඕන. එසේ තෝරගෙන, එසේ හඳුනගෙන, වටහාගෙන අපි සුදුසු විදිහට කටයුතු කරන්න ඕන. යම් කෙනෙකුට සමතේ වැඩෙනවා නම් එයා සමතේ පිහිටලා විදර්ශනාවට හරව ගන්න යම් කෙනෙකුට විදර්ශනාව නම් පිහිටන්නේ ඒ විදර්ශනාව දියුණු කරගෙන විදර්ශනාවේ පිහිටලා සමතේට හරව ගන්න. ඉතින් කලකදී එයාට සමතයත් විදර්ශනාවත් දෙකම පුරුදු කරගන්න හුරු කරගන්න හොඳින් පවත්වන්න පුළුවන් කලක් උදා වෙනවා. ඉතින් කලබල නොවි මේ ධර්මයේ පුරුදු කරගත්තොත් අපිටත් අවස්ථාවක් උදා වෙයි. එක්ක සමතේ නැත්නම් විදර්ශනාව කියන මේ භාවනා වලින් එකක් හෝ දෙකම හෝ අපිට හොඳින් පුරුදු කරගන්න අවස්ථාවක් උදා වේ. ආන්ගේ අවස්ථාව උදා වුණොත් අපිට මේ ධර්මයෙන් පිහිටක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කලබල වෙන කෙනාට ඒ අවස්ථාව ගිලිහිලා යනවා. ඉතින් අපිට භාගතුන් වහන්සේ කොතනකවත් පෙන්වා දීලා නැහැ මෙයාට මේක සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට දිනු වෙන්නේ නැත්තම් යම් කෙනෙකුට අනාගතයේදී දියුණුව ඇති කර ගැනීම පිණිස වීර්ය කරන්න කියලායි කියartifactId. ඒ නිසා අපිට දවසකින් දෙකකින් මේක වෙයි කියලා දවසකින් දෙකකින් මේ භාවනා වැඩේ කියලා බලාපොරොත්තු තියාගන්න එපා. සමහර කෙනෙකුට එහෙම වෙන්නත් පුළුවන්. සමහර කෙනෙකුට දවසකින් දෙකකින් සතියකින් හමාරකින් භාවනාවක් පුරුදු වෙන්න පුළුවන්. ඒක එයාගේ පිනේ ස්වභාවය. එයාගේ හිත මෝරලා තියෙන ස්වභාවය. සමහර කෙනෙකුට අවුරුද්දක් දෙකකින්වත් නැති වෙන්න පුළුවන්. භාවනාවක් පුරුදු නොවෙන්න පුළුවන්. ඒ එකිනෙකාගේ ස්වභාවයන්. හැබැයි අපි අකණ්ඩව ශ්‍රද්ධාව දියුණු කරගෙන සිහි පිහිටුවගෙන සතිපට්ඨානය පුරුදු කරගන්න කල්පනා කළොත් එයාට අවස්ථාවක් උදා වෙයි. කාලය කොහොම වෙයිද කියලා අපට කියන්න බෑ. යම් දවසක එයාට සමතේ හෝ විදර්ශනා හෝ හිතේ පිහිටව ගන්න පුළුවන් කලක් උදා වෙයි. ඒ නිසා අපි අධෛර්යමත් වෙන්න එපා. අනේ මට භාවනා වැඩෙන්නේ නෑ කියන මතයට එන්න එපා. ඒ අදහසට එන්න එපා. මට සමතේ බෑ. ඒ අදහසට එන්න එපා. මට විදර්ශනාව බෑ. ඒ අදහසට එන්න එපා. අපි විශ්ින් කළ යුත්තේ භාගතුන් වහන්සේ වදාළනම් අසුභේ පුරුදු කරන කෙනාට රාගේ දුරු වෙනවා. මෛත්‍රිය පුරුදු කරන කෙනාට ප්‍රතිගේ දුරු වෙනවා. මේ මේ විදිහට අපිට කියා දීලා තියෙනවා. අන්න ඒ බඳු ධර්මයන් කෙරේ විශ්වාසිතයන් අපි භාවනාවන් පුරුදු කරන්න පටන් ගන්න ඕනේ. ඉන් ටික ටික කරනකොට අපේ හිතේ ඒ ධර්මයේ පුරුදු කරගන්න අවස්ථාවක් උදා වෙයි. ඒ නිසා ආරම්භයේ ඉඳන්ම මට භාවනාව පිහිටනවද නැද්ද කියලා හොයන්න එපා. ආරම්භයේ ඉඳන් අපි ඒ භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි පැහැදීම උපදව ගන්න. උපදවගෙන මම මේ ධර්මයන් පුරුදු කරගන්න ඕනේ කියන හැඟීම ඇති කරගෙන ටික ටික පුරුදු කරයන්. ඒ ධර්මයන් පුරුදු කිරීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ ගැන කල්පනා කරන සුව පහසු ගැන කැමති වෙන්නේ. ආන් එතකොට අපි අපේ හිත කැමති ඒ ධර්මයන් පුරුදු කරන්න. හිත කැමති වෙන්න කැමති වෙන්න හිතේව පිහිටයි. නැත්තම් බලහත්කාරයෙන් මේව පිහිටව ගන්න බෑ. ගොඩාක් අය බන භාවනාවක් බලහත්කාරයෙන් හිතේ පිහිටව ගන්න උත්සාහ කරනවා. ඒ නිසාම භාවනාව පුරුදු කරන්න බෑ. මොකද බලහත්කාරයෙන් පිහිටවන්න බෑ ඒක. බන භාවනාවක් හිතේ පිහිටන්න නම් හිතේ කැමැත්තක් තියෙන්න ඕන. ඒ කුසලයට හිත කැමති නම් ඒ තුල පිහිටයි. ඒ නිසා අපි යම් භාවනාවක් කරන කෙනා ඒ භාවනාව කෙරෙහි කැමැත්ත උපදව ගන්න. කැමැත්ත උපදව ගන්නකොට කලකදී කැමැත්ත උපදවගත් කෙනාට ඒ භාවනාව පුරුදු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒ භාවනාවෙන් ලැබෙන ප්‍රතිලාභය කල්පනා කළා. භාවනාව ගැන කැමැත්ත උපදව ගන්න උපදවගෙන ටික ටික ටික පුරුදු කරගෙන යන්න. අකන්නව පුරුදු කරගෙන යන්න. ඒතර කලකදී අපිට සමතේ හෝ විදර්ශනා හෝ එහෙම නැත්නම් ඒ දෙකම හෝ අපිට පුරුදු කරගන්න අවස්ථාවක් උදා වෙයි. එතකොට ඒ සමතේ පුරුදු වෙන කෙනාට සමතේ පිහිටලා විදර්ශනාවට හරව ගන්නට මහන්සි වෙන්න ඕන, උනන්දු වෙන්න ඕන. විදර්ශනාව පුරුදු වෙන කෙනා විදර්ශනාවේ ඉඳලා සමතේට හරව ගන්න දක්ෂ වෙන්න ඕන. ඉතින් ඒවා අපිට ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. දැනට අපි කතා කළ දේවල් ඉගෙනගෙන මේ කරන භාවනාවන් ටික ටික හුරු කරගෙන සමතේ හෝ විදර්ශනා හෝ ඒ තමාගේ හිතේ පුරුදු වෙන්නේ කුමක්ද කියලා හොඳින් තේරුම් ගන්න බලන්න. කොයි භාවනාවද මට හොඳට පුරුදු වෙන්නේ කියලා. ඒක දවසක් දෙකක් කරලා තේර තෝර බෙර ගන්න බෑ. කලක් කරනකොට තීරේ මට සමතේ වැඩෙනවා. එහෙම නැත්නම් විදර්ශනා වැඩෙනවා. එහෙම නැත්නම් මේ දෙකම වැඩෙනවා කියන කාරණාව කලකදී තීරේ. ඉතින් ආරම්භයේදී අපි මහත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්ත ටික ටික පුරුදු කරගෙන යන්න. ඒතර අපිට කලකදී තෝර බෙර ගන්න පුළුවන්. කොයි භාවනාවද මට පුරුදු වෙන්නේ කියන එක. හොඳයි එහෙනම් අද අපි පෙන්වා දුන් කාරණාව මේ අයට බොහෝ උපකාර වෙයි කියලා හිතෙනවා. තම තමන්ගේ සිතේ මොන ආකාරයේ කුසලයක්ද ඇති කරගන්න පුළුවන්. සමතේද විදර්ශනාවද කියන කාරණාව තෝර බේර ගැනීම පිණිස මේ අයට ඒ කාරණා උපකාර වෙයි කියලා අපි හිතනවා. සිළු දෙනාටම ඒ භාගතුන් වහන්සේ වදාළ විදිහට සමත විදර්ශනා හොඳින් හිතේ පිහිටවගෙන ඒ උතුම් නිවන අවබෝධ කිරීම පිණිස වාසනා උදා වේවා කියලා අපි ආශිර්වාද